සප්පුරිස සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවායේ සදවෝච සප්පුරිස ධම්මං ච වෝ භික්ඛවේ දේශිස්සාමි අසප්පුරිස ධම්මං ච තං සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමි තේ එවං බන්තේ තිකෝ තේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදවෝච කතමෝච භික්ඛවේ අසප්පුරිස ධම්මෝ ඉද භික්ඛවේ අසප්පුරිසෝ උච්චා කුලා පබ්බජිතෝ හෝති සෝ ඉති පටිසංචෙක්ඛති අහං කෝම්හි උච්චා කුලා පබ්බජිතෝ ඉමේ පරඤ්ඤේ භික්ඛූන උච්චා කුලා පබ්බජිතාති සෝතාය උච්චා කුලේනතාය අත්තානුක්ඛංසේතේ පරං වම්බේතේ අයං තේ භික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ භික්ඛවේ इति පටිසංචෙක්ඛති නකෝ උච්චාකුලේන සාය ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේපි උච්චාකුලා පබ්බජිතෝ හෝති සෝච හෝතේ ධම්මානුධම්ම පටිපන්නෝ සාමීච පටිපන්නෝ අනුධම්මචාරේ සෝ තත්ථ පුඤ්ඤෝ සෝ තත්ථ පාසංසෝති සෝ පටිපදං ඒව අන්තරං කරෙත්වා තාය උච්චාකුලේන තාය නේවත්තානුක්ඛංසේති නපරං වන්දේති අයං වික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් වික්ඛවේ අසප්පුරිසෝ මහා කුල පබ්බජිතෝ හෝති තේයාලම් මහා භෝග කුල පබ්බජිතෝ හෝති තේයාලම් උලාර භෝග කුල පබ්බජිතෝ හෝති සෝයිති පඩි සංචෙක්කති අහං කෝම්මේ උලාර භෝග කුල පබ්බජිතෝ ඉමේ පනඤ්ඤේ බික්කෝන කුලාර භෝග කුලා පබ්බජිතාසේ සෝතාය උලාර භෝගතාය අත්තානුක්ඛංසේතේ පරං වම්බේතේ අයන්ති භික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝච කෝ භික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ උලාර භෝගතාය ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේති උලාර භෝග කුලා පබ්බජිතෝ හෝති සෝචේ හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමේති පටිපන්නෝ අනු ධම්මචාරේ සෝතත් පුජ්ජෝ සෝතත් පාසංසෝති ශෝපටිපදං යේව අන්තරං කරෙත්වා සාය උලාර භෝගතාය නේවත්තානුක්ඛංසේති න පරං වන්දේති අයම්පි භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරං භික්ඛවේ අසප්පුරිසෝ ඥාතෝ හෝති යසස්සී සෝයිති පටිසංචෙක්ඛති අහං කෝමේ ඥාතෝ යසස්සී ඉමේ පනඤ්ඤේ බික්ඛෝ අප්පඤ්ඤාතා අප්පේ සක්ඛාතේ සෝතේන ඥාසත්තේන අත්තානොක්ඛංසේති පරං වම්බේති අයම්ති බික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝච කෝ බික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ ඥාසත්තේන ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡන්ති දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේ පිඤාසෝ හෝති යකස්සේ සෝච හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමේකේ පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ත පුජ්ජෝ සෝතත්ත පාසංසෝති සෝ පටිපදං ඒව අන්තරං කරෙත්වා තේන ඥාතත්තේන නේවත්තානොක්ඛංසේති නපරං වන්දේති අයම්පි භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ ලාභී හෝති චේවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය භේසජ්ජ පරික්ඛාරානම් සෝයති පරිසංසෙක්ඛති අහං කෝමි ලාභේ චේවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරානම් ඉමේ පරඤ්ඤේ බික්කෝ න ලාභිනෝ චේවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරානන්ති සෝතේන ලාභේන අත්තානොක්ඛංසේති පරං වන්දේති අයන්ති වික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝච කෝ වික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ ලාභේන ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේසීලාභී හෝතේ චේවර පිණ්ඩ පාත සේනාසන ගිලාන පච්චය බේසජ්‍ය පරික්කාරානම් සෝච හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමීච පටිපන්නෝ අනුධම්මචාරී සෝතත් පුජ්ජෝ සෝතත් පාසංසෝති සෝපටිපදං ඒව අන්තරං කරෙත්වා තේන ලාභේන නේවත්ථානොක්ඛංසේතේ නපරං වම්බේති අයම්පි භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ බහුසුතෝ හෝති සෝයිති පරිසංචෙක්ඛති අහං කොම්මේ බහුසුතෝ ඉමේ පනඤ්ඤේ බික්ඛෝන බහුසුතා තේසෝතේන බාහුසච්චේන අත්ථානොක්ඛංසේතේ පරං වම්බේති අයම් තිබික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝච කෝ බික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ බාහුසච්චේන ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡන්තේ දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේති බහුසුතෝ හෝති සෝච හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමේච පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ත පුජ්ජෝ සෝතත්ත පාසංසෝති සෝ පටිපදං ඒව අන්තරං කරෙත්වා තේන බාහු සච්චේන නේවස්ථානොක්ඛංසේති න පරං වම්බේති අයන්ති භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ විනේධරෝ හෝති සෝ ඉති පටිසංචෙක්ඛති අහං කෝමි විනේධරෝ ඉමේ පරඤ්ඤේ බික්කෝන විනය දරාත්තේ සෝතේන විනය දරත්තේන අත්තානොක්ඛංසේතේ පරං වන්දේති අයම්පි භික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ භික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ විනය දරස්සේන ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡන්තේ දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේපි විනය දරෝ හෝති සෝච හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමේච පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ථ පුජ්ජෝ සෝතත්ථ පාසංසෝතේ සෝපටේ පදං ඒව අන්තරං කරෙත්වා තේන විනේ දරත්තේන නේවත්ථානුක්ඛංසේති නපරං වම්බේති අයම්ති භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ ධම්මකතිකෝ හෝති සෝයිති පරිසංචෙක්ඛති අහං කෝමි ධම්මකතිකෝ ඉමේ පනඤ්ඤේ බික්කෝන ධම්මකතිකාසේ සෝතේන ධම්මකතිකත්තේන අස්සානුක්ඛංසේසේ පරං වම්බේති අයං තේ බික්ඛවේ අසක්පුරිස ධම්මෝ සක්පුරිසෝචකෝ බික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ ධම්මකතිකත්තේන ලෝභ ධම්මා වා පරික්ඛං ගච්ඡන්ති දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේසේ ධම්ම කතිකෝ හෝති සෝච හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමේච පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ථ පුජ්ජෝ සෝතත්ථ පාසංසෝති සෝ පටිපදං ඒව අන්තරං කරෙත්වා තේන ධම්ම කතිකත්තේන නේවස්සානුක්ඛංසේති න පරං වම්බේති අයම්පි භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ ආරඤ්ඤිකෝ හෝති සෝ යති පටිසංචෙක්ඛති අහං කෝම්මේ ආරඤ්ඤිකෝ ඉමේ පරඤ්ඤේ භික්ඛූන අරඤ්ඤකාසේ සෝතේන ආරඤ්ඤකත්තේන අත්ථානොක්ඛංසේතේ පරං වම්බේති අයම්පි භික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ භික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ අරඤ්ඤේ කත්තේන ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡන්තේ දෝෂ ධම්මා වා පරික්ඛයං ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයං ගච්ඡanti නොචේපි ආරඤ්‍යකෝ හෝති සෝච හෝති ධම්මානුධම්ම පටිපන්නෝ සාමේච පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ථ පුජ්ජෝ සෝතත්ථ පාසංසෝති සෝපටිපදං යේව අන්තරං කරිත්වා තේන ආරඤ්‍යකත්තේන නේව අත්තානොක්ඛංසේති නපරං වම්බේති අයම්ති භික්ඛවේ සක්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසක්පුරිසෝ පංසුකෝලිකෝ හෝති සෝ ඊති පරිසංචෙක්ඛති අහං කෝම්හි පංසුකෝලිකෝ ඉමේ පනඤ්ඤේ බික්කෝන පංසුකෝලිකාති සෝතේන පංසුකෝලිකත්තේන අත්තානුක්ඛංසේති පරං වම්බේති අයන්ති බික්ඛවේ අසක්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ බික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ පංසුකෝලිකත්තේන ලෝභ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේපේ පංසකෝලිකෝ හෝති ශෝචේ හෝති ධම්මානුධම්ම පටිපන්නෝ සාමීච පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත් පුජ්ජෝ සෝතත් පාසංසෝතේ සෝපටිපදං ඒව අන්තරං කරෙත්වාත් තේන පංසුකෝලිකත්තේන නේවත්තානොක්ඛංසේති නපරං වම්බේති අයම්පි භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ පිණ්ඩපාතිකෝ හෝති සෝයිති පටිසංචෙක්ඛති අහං කෝමි පිණ්ඩපාතිකෝ ඉමේ පනඤ්ඤේ බික්ඛෝන පිණ්ඩපාතිකාසේ සෝතේන පිණ්ඩපාතිකස්සේන අත්තානුක්ඛංසේතේ පරං වම්බේති අයම්ති බික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ බික්ඛවේ ඉති පරිසංචික්ඛති නඛෝ පිණ්ඩපාතිකස්සේන ලෝභ ධම්මා වා පරික්ඛයං ගච්ඡanti දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේපි පිණ්ඩපාතිකෝ හෝති සෝච හෝති ධම්මානුධම්ම පටිපන්නෝ සාමේචි පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ථ කුජ්ජෝ සෝතත්ථ පාසංසෝති සෝපටිපදං යේව අන්තරං කරෙත්වා සේන පින්ඩ පාතිකස්සේන නේවත්තානුක්ඛංසේති න පරං වම්බේති අයම්පි බික්කවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් බික්කවේ අසප්පුරිසෝ රොක්ක මූලිකෝ හෝති සෝයිති පරිසංචික්ඛති අහං කෝමි රොක්ක මූලිකෝ ඉමේ පනඤ්ඤේ භික්ඛෝන රොක්ඛමූලිකෝති සෝතේන රොක්ඛමූලිකත්තේන අත්තානොක්ඛංසේති පරං වම්බේති අයම් තේ භික්ඛවේ අසප්පොරිස ධම්මෝ සප්පොරිසෝචකෝ භික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ රුක්ඛ මූලිකස්සේන ලෝභ ධම්මා වා පරික්ඛයං ගච්ඡanti දෝෂ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයන් ගච්ඡanti නොචේසේ රුක්ක මූලිකෝ හෝති සෝච හෝති ධම්මානුධම්ම පටිපන්නෝ සාමේච පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ථ පුජ්ජෝ සෝතත්ථ පාසංසෝ හෝති සෝපටිපදං අන්තරාකරේස්වා තේන රොක්ක මූලිකත්තේන නේවත්තානොක්ඛංසේති නපරං වන්දේති අයම්පි භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ සෝසානිකෝ හෝති තේයාලම් අබ්බෝ කාසිකෝ හෝති තේයාලම් නේසජ්ජිකෝ හෝති පෙය්‍යාලම් යථා සම්තනිකෝ හෝති පෙය්‍යාලම් ඒකාසනිකෝ හෝති සෝයිති පරිසංචෙක්ඛති අහං කෝම්මි ඒකාසනිකෝ ඉමේ පනඤ්ඤේ භික්ඛූන ඒකාසනිකාසේ සෝතේන ඒකාසනිකන්තේන අත්තානුක්ඛංසේතේ පරං වම්භේතේ අයංසි භික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ භික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නකෝ ඒකාසනිකත්තේන ලෝභ ධම්මා වා පරික්ඛයං ගච්ඡanti දෝෂ ධම්මා වා පරික්ඛයං ගච්ඡanti මෝහ ධම්මා වා පරික්ඛයං ගච්ඡanti නොචේපි ඒකාසනිකෝ හෝති සෝච හෝතේ ධම්මානුධම්ම පටිපන්නෝ සාමේච පටිපන්නෝ අනුධම්මචාරේ සෝතත්ථ පුජ්ජෝ සෝතත්ථ පාසංසෝති සෝ පටිපදං යේව අන්තරං කරෙත්වා තේන ඒකාසනිකත්තේන නේවත්තානුක්කංසේති නපරං වම්බේති අයම්පේ භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීතේ සුඛං පඨමංජානං උපසම්පජ්ජ විහෙරති සෝයිති පරිසංචෙක්ඛති අහං කොම්මේ පඨමඥාන සමාපත්තිය ලාභේ ඉමේ පනඤ්ඤේ බික්කෝන පඨමඥාන සමාපත්තියාලාභිනෝති සෝතාය පඨමඥාන සමාපත්තියා අත්ථානොක්ඛංසේතේ පරං වම්බේති අයං තෙබෙක්කවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ බික්කවේ ඉති පරිසංචෙක්ඛතේ පඨමඥාන සමාපත්තිය අපේකෝ අතම්මයතා වොත්තා භගවතා යේන යේන හේමඤ්ඤන්තේ තතෝ ත්‍රං හෝති අඤ්ඤතාති සෝ අතම්මය සංයේව අන්තරං කරිත්වා සාය පඨමඥාන සමාපත්තිය නේව අත්තානුක්ඛංසේති න පරං වම්බේති අයම්පේ භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්ඛං අවිචාරං සමාදේජං තේතේ සුඛං ဒ ුතියං ඥානං තේයාලම් තතියං ඥානං තේයාලම් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිති පරිසංචෙක්ඛති අහං කෝමේ චතුත්ථ ඥාන සමාපත්තියාලාභේ ඉමේ පරඤ්ඤේ බික්ඛෝ චතුත්ථ ඥාන සමාපත්තියාන ලාභිනෝති සෝතාය චතුත්ථ ඥාන සමාපත්තියා අත්තානුක්ඛංසේති පරං වම්බේති අයම්ති බික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ බික්ඛවේ ඉති පරිසංචෙක්ඛතේ චතුත්ථඥාන සමාපත්තිය අපේකෝ අතම්මයතා වුත්සා භගවතා යේන යේන හිමඤ්ඤන්තේ තතොත් සංහෝති අඤ්ඤතාතේ සෝ අතම්මය සංයේව අන්තරං පරිත්වා කාය චතුත්ථඥාන සමාපත්තිය නේව අත්ථානුක්ඛංසේති නපරං වන්දේති අයම්ති භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ සබ්බසෝ රූප සංඥානං සමතික්ඛම්ම පටිඝ සංඥානං අත්ථංගමා නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති සෝයිති පරිසංචිත්තතේ අහං කොම්හි ආකාසානං ඡායතන සමාපස්සියාලාභේ ඉමේ පනඤ්ඤේ බික්ඛෝ ආකාසානං ඡායතන සමාපස්සියා නලාබිනෝති සෝතාය ආකාසානං ඡායතන සමාපස්සියා අත්තානුක්ඛංසේති පරං වම්බේති අයම්පි බික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝ චකෝ භික්ඛවේ ඉති පරිසංචෙක්ඛති ආකාසානං ඡායතන සමාපත්තියාපි අතම්මයතා වුත්තා භගවතා යේන යේන හිමඤ්ඤන්තේ තතෝත්තං හෝති අඤ්ඤතාතේ සෝ අතම්මය සංයේව අන්තරං කරිත්වාත්තාය ආකාසානං ඡායතන සමාපත්තියාන් නේව අත්තානුක්ඛංසේති නපරං වම්බේති අයම්තේ භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්කම්ම අනන්තං විඥානන්තේ විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති සෝ ඉති පරිසංචෙක්ඛති අහං කොම්හි විඥානං ඡායතන සමාපත්තියාලාභී ඉමේ පරඤ්ඤේ බික්ඛෝ විඥානං ඡායතන සමාපත්තියානලාභිනෝති සෝතාය විඥානං ඡායතන සමාපත්තියා අත්තානුක්ඛංසේතේ පරං වම්බේතේ අයං දෙක්කවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝච කෝ දෙක්කවේ ඉති පරිසංචෙක්කති විඥානං ඡායතන සමාපත්තියාපි කෝ අතම්මයතා උත්සා භගවතා යේන යේන හි මඤ්ඤන්ති තතෝ සංහෝති අඤ්ඤතාති සෝ අතම්මය සංයේව අන්තරං කරිත්වා සාය විඥානං ඡායතන සමාපත්තියා නේවස්සානොක්ඛංසේති නපරං වම්බේති අයම් පිබික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්ඛම්ම නච්චේ කිංචේතේ ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති සෝහිත පරිසංචෙක්කතේ අහං කෝමි ආකින්චඤ්ඤායතන සමාපත්‍යාලාභේ ඉමේ පරඤ්ඤේ බික්කෝ ආකින්චඤ්ඤායතන සමාපත්‍යා න ලාභිනෝති සෝතාය ආකින්චඤ්ඤායතන සමාපත්තිය අත්තානොක්ඛංසේති පරං වම්බේති අයම් පිබික්කවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ බික්කවේ ඉති පරිසංචෙක්ඛති ආකින්චඤ්ඤායතන සමාපත්තියාපි කෝ අතම්මයථා බොත්ථා භගවතා යේන යේන හිමඤ්ඤන්ති තතෝ සංහෝති අඤ්ඤතාති සෝ අතම්මය සංයේව අන්තරං කරෙත්වාත් තාය ආකින්චඤ්ඤායතන සමාපත්තියා නේවත්ථානොක්ඛංසේති නපරං වම්බේති අයම්සේ භික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනච පරම් භික්ඛවේ අසප්පුරිසෝ සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතෙක්කම්ම නේව සංඥා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති සෝ इति පරිසංචික්ඛති අහං කෝමි නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය ආලාභේ ඉමේ පරඤ්ඤේ බික්ඛෝ නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියා නලාභිනෝති සෝතාය නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියා නලාභිනෝති සෝතායනේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය අත්තානොක්ඛංසේති පරං වම්බේති අයම්පි භික්ඛවේ අසප්පුරිස ධම්මෝ සප්පුරිසෝචකෝ භික්ඛවේ ඉති පරිසංචෙක්ඛති නේව සංඥානා සංඥායතන සමාපත්තිය පික්ඛෝ අතම්මයතා වුත්සා භගවතා යේන යේන හිමඤ්ඤන්තේ තතෝ තං හෝති අඤ්ඤතාසේ සෝ අතම්මය සංේව අන්තරං කරෙත්වා සාය නේව සංඥානා සංඥායතන සමාපත්තියා නේවත්ථානුක්ඛංසේති න පරං වම්බේති අයම් තේ බික්ඛවේ සප්පුරිස ධම්මෝ පුනචේ පරම් වික්ඛවේ සප්පුරිසෝ සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්කම්ම සංඥා වේදහිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛේනා හොಂತಿ අයං කෝ වික්ඛවේ වික්ඛෝන කිංචි මඤ්ඤති න කොහින්චි මඤ්ඤති න කේනචි මඤ්ඤති තේ ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දොන්ති සප්පුරිස සොත්තං තතියං